ඊළඟට තමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඊළඟට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීනි කෙනෙක් මියගිය පසු සද්දවස දාණය දෙන දිනය නිවැරදිව ගණනය කිරීම කරන්නේ කෙසේද මේ අසන්නේ විවිධ මත ඇති නිසායි ඔය පැත්තේ තියෙන මතයට අනුව වැඩ කරන්න ඉතින් එච්චරයි ඒකට මම කියේ ඒවා මේ බුදුහාමුදුරෝ දේශනා කරපනේ ඒවා සංස්කෘතිය ඒ සංස්කෘතියක් කියන එකක් අපි හදාගන්නේ යම් සදාචාර ධර්මයක් යම් ගුණ ධර්මයක් සමාජයේ දිගු කලක් පවත්වාගෙන යන. ඒ පවත්වාගෙන යන්න තියෙන එක මූලික කරගෙන අපි නිකන් ආරවුල් ඇති කරගන්න ඕන නෑ. දැන් සමහර වෙලාවට සමහර පැතිවල 6 වෙනි දවසේ බණ කියලා 7 වෙනි දවසේ දාන දෙන්න ඕන කියලා හිතනවා. සමහර පළාත්වල 7 වෙනි දවසේ බණ කියලා 8 වෙනි දවසේ දාන දෙන්න ඕන කියලා හිතනවා. ඊට පස්සේ දැන් 6 වෙනි දවසේ අවුරුද්දේ දානි දෙනකොට අපි හිතමු දැන් මැරුණේ මැරුණේ අපි හිතමුකෝ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා කියලා. එතකොට ඊළඟ අවුරුද්දේ ඔක්තෝබර් 5 වෙනිදා වෙනකොටනේ අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ. ඒතර අපි කිව්වොත් එහෙම මේ දානෙට මේ 5 වෙනිදාට තව දානයක් බාරරන් තියනවා. හාමුදුරුවෝ ඔක්කොම ඒ දානෙට වඩින්න වෙනවා. ඒ නිසා 3 වෙනිදා බණ කියලා 4 වෙනිදා දානෙ ටිකද. එතකොට සමහරු කිය එතකොට හාමුදුරනේ තාම ජීවත් වෙලා ඉන්න කාලෙනේ. එතකොට දානෙ දෙන්න වෙන්නේ. දැන් මේ මිනිහා මැරිලා අවුරුද්දකුත් ගත වෙලා. දැන් මේ ජීවත් වෙලා ඉන්න එකක් ගැන කතා කරන්නේ. දැන් ඒගොල්ලෝ හිතන්නේ දැන් අර හතරවෙනි දවස කියලා කියන්නේ මේ තාම ජීවත් ජීවත් වෙන්නේ කොහොමද ඊට? ඊට 365ට නෙමෙයි 364කට ඉස්සෙල්ලා මේ මිනිස්සු මැරිලා. අන්න එහෙම නිකන් මෝඩ තර්ක සමහර වෙලාවට ඉදිරිපත් කරලා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ කියලා සම්මුතියක් ඇති කර කර තියෙන්නේ එදාට හරි මේ පින්කම කරන්න ඕනේ. හත් දවසෙන් දානි දෙන්න ඕනේ කියන සම්මුතිය නොතිබුණා නම් මොන ධන සම්පත් තියෙන කෙනෙක් වුණත් තමන්ගේ ඥාතියන් මැරිලා ඒ කම්පනයත් එක්ක ඒ දුකත් එක්ක ඉන්නවා මිසක් කලබලේ හදිසිය හනිකට මේ බණක් කියලා දානයක් දෙන්න ලෑස්ති කරයිද gedaraක නමුත් මේ සම්මුතිය සමාජගත වෙලා තියෙන නිසා තමයි දැන් හත් දවසේ දානෙ දෙන්න ඕනේ ඒක ලෑස්ති කරන්න ඕන ඊළඟට මේ මිනිය කැලේ ගැහුවට පස්සේ පන්සලට දානි ටිකක් දෙනවා මේවා සංස්කෘතික අංග ඒ ඒ ඒ හැංගීම සමාජගත වෙලා තියෙන නිසා තමයි මිනිස්සු ඉක්මනට මිනිය ගිහිල්ලා මේ ආදාහනය කරපු ගමන් පන්සලට පහවදා උදේට දානි ටිකක් කරන් යන්න හිතන්නේ ඊට පස්සේ හත් දවස් ගත වෙනකොටම දානි ටිකක් දෙන්න හිතන්නේ. නැත්තම් නැති මිනිසයා නෙමෙයි තියෙන මිනිසයවත් දානි ටිකක් දීලා පින්කමක් කරලා අර මිනිසයාට අනුමෝදන් කරන්න සිහි කල්පනා මතුවේ කියලා හිතන්න බෑ. තුන් මාසෙ කියලා යොදාගත්තේ නැත්නම් හෙට කරනවා ඊළඟ සතියේ කරනවා ඊළඟ මාසෙ කරනවා ඔහොම ඔහොම ඒක කල්ගත වෙන්න පුළුවන්. අවුරුද්දෙන් කියලා નિયમિત බවක් අපි ඇති කරගත්තේ නැත්නම් අවුරුද්දක් යනකොට මතකත් නැති වෙන්න ඉතින් අන්න ඒ නිසා මේ සදාචාර ධර්ම ආරක්ෂා කරන්නටයි සංස්කෘතියක් කියන එකක් හදාගන්නේ. නමුත් ඒකේ වචන මත එල්ලිලා, පද මත එල්ලිලා අර්බුද ඇති කරගෙන පන්සලේ හාමුදුරුවොත් එක්ක ගැටුම් ඇති කරගෙන අපි මේ මෙච්චර කාලෙකින් අපේ අත්තමුත්ත කාලේ ඉඳලා අපි දන් දුන්නා අපේ සීයලා තමයි ඉඩම් පූජා කරලා තින්නේ දැන් මැරුණන් පස්සේ මේ හත් දවසට හාමුදුරුවෝ වැඩමවන්න බෑ කියනවා වෙන දානයක් බාර අරන් කියනවා අපි වෙන පන්සලක දාන ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලාත් එක්ක ගස්ටන ඇති කරගෙන ඒ පන්සල අතහැරලා තව ගිහින් පන්සලක් හදා ගන්නවා වෛරය ක්‍රෝධයත් එක්ක. ඉතින් එහෙම සාසනයක් පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා තේරුම් ගන්නට ඕන හාමුදුරුවෝ වැඩමවා ගන්න පන්සලේ ඉන්න එක හාමුදුරුවන් නම් ඒ හාමුදුරුවන්ට එදාට බණක් තියෙනවා නම් ඉතින් පහවදාට පුළුවන් කෙනා එදාට යොදා ගන්න. එහෙම නැත්නම් වෙන හාමුදුරුවම උන්වහන්සේගේ අනුමැතිය සහිතව වැඩමවා ගන්න. දාන එදාට ගන්න බැරි නම් එහාට මෙහාට කරලා පුළුවන් වෙලාවක දවල්ට ගන්න බැරි නම් උදේට දෙන්න. උදේට ගන්න බැරි නම් දවල්ට දෙන්න. එතකොට එහෙමත් ගන්න බැරි නම් ඊළඟ දවසට දා ගන්න. එහෙම නැත්නම් දවසක් කලින් යොදා ගන්න. ඉතින් මේ අපි මේ යම්කිසි රේඛාවක් ඇඳගෙන තියෙන්නේ ඒක උඩම ඉන්නට ඕන කියලා වැටක් ගහලා තියෙන්නේ වැටිනි අල්ලගෙන පොරකන්න කියන එක නෙමෙයි. ඒ පැත්ත මේ පැත්ත වෙන් වෙන්න ඕන කියන සංඥාව ඇති කරගන්න. ඉතින් අන්න ඒ කාරණේ අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔය පළාතේ මොන විදිහේ සම්මුතියක්ද තියෙන්නේ? අපි හිතමු ඒ සම්මුතිය මොකක් වුණත් ඥාතීන්ගේ සම්මුතිය මොකක්ද? ගෙදර අයගේ අදහස මොකක්ද? අන්න ඒ විදිහට වැඩ ගන්න. ගෙදර අයගේ අදහස සහ පන්සලේ හාමුදුරුවන්ගේ අදහස මොකක්ද? වැඩි දෙනෙකුගේ කැමැත්ත මොකක්ද? ඒ අනුව කටයුතු කරන එකයි වඩා හොඳ. ඒක තමයි සංස්කෘතියේ ස්වභාවය.